බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී ඉදං කෝපන වික්‍රේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පූනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දිනී සයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යනුවෙනුයි ඒ දුක්ඛ සමුදයාර්ය සත්‍ය දේශනා කොට වදාළා. මහණෙනි මේ දුක්ඛ සමුදයාර්ය නැත්නම් දුක උපදවන ධර්මයේ වූ සත්‍යය නැත්නම් මේ දුක උපදවන ධර්මයේ පිළිබඳ වූ සත්‍යයයි දුක්ඛ සමුදයාර්ය සත්‍යය කියන්නේ. දැන් ඒ ආර්ය කියන එකේ තේරුම මේ පින්නතුන් දන්නවා ආර්ය කියන උතුම් කියන තේරුමක් එනවා ආර්යෝය කියන්නේ උත්තමය සාමාන්‍ය ප්‍රත්‍යඥ తত্ত্বය ඉක්මවා සිටින අයට කියන්නේ ආර්යෝ ඒ ආර්යයන් අතුරෙන් ශ්‍රේෂ්ඨම ආර්යයන් වහන්සේ තමා බුදුරජාණන් වහන්සේ ඒ ආර්යයන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ විසින් දැනවදාළ එලෙසම උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ සත්‍යයන් තමා ආර්ය සත්‍යය කියන්නේ. ඒක තීරුමක්. ආර්ය වූ බුදුරජාණන් වහන්සේ විසින් දනවදාලා වූද ඒ වගේම දේශනා කොට වදාලා වූද සත්‍යයෝ ආර්ය සත්‍ය නමයි. ඉන් දුක්ඛ සමුදයාර්ය සත්‍යය කියන විට ඊන අදහස් කරන්නේ අපි දැන් දැනගත්තා දුකේ කියන්නේ කුමක්ද කියලා. දුක නම් කොටින් පවසතොත් පංච උපාදානස්කන්ධයයි අනේ පංච උපාදාන ස්කන්ධ සංඛ්‍යාත දුක ඇති කරන උපදවා ළම ගෙන දෙන හේතුවයි දුක්ඛ සමුදයාර්ය සත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ දුක ලබා දෙවන හේතු එකක්ම නොවේ තිබෙන්නේ. එහෙත් මේ දුක්ඛ සමුදයාර්ය සත්‍ය වශයෙන් වදාළ ඒ සංහාව දුක් උපදවාලන හේතුන් අතර ප්‍රධාන හේතුව. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදයාගේ සත්‍යය වශයෙන් සංහාව පිළිබඳව වදාළා. එදින් ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මහණෙනි මෙය දුක්ඛ සමුදයාර්ය සත්‍යයයි. යායන් තණ්හා සෝනෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్రాభినందిని සේයති දං කාම සංහා භව සංහා විභව සංහා යම් ඒ යම් මේ කිසයි යායන් සංහා કૃષ્ණාව කොනෝ භවිකා පුනර්භවය ගෙන දෙන්නා වූ පුනර්භවය සිදු කරන්නා වූ පුනර්භවය ගෙන දෙන්නා වූ යම් ඒ કૃષ્ණාවක් වේද කියන එක යායන් සංහා කොනෝ භවිකා නන්දි රාග සහගතා නම්දි කියන ඒ ප්‍රීතිය නැත්නම් මෙතන නම්දි රාගය කියන එකෙන් දක්වන්නේම ඇලීම. ඒ ලෝභයටම නමක් උතන වදා. නම්දි රාගයෙන් යුක්ත වූ කියන එක. නම්දි රාග සහගත. తත්‍ර తත්‍රාභි නම්දිනී. తත්‍ර తත්‍රය කියන එකෙන් අදහස් කරන්නේ ඒ ඒ සම්හි, ඒ ඒ දේහි, ඒ ඒ ධර්මයන්හි කියන අර්ථය එන්නේ. නන්දිනී කියන්නේ ඇලෙන ස්වභාවය ඇති. යම් මේ පුනර්භවයේ ගෙන දෙන්නා වූ කෘෂ්ණාවක් වේද. ඒ වහන්සේ වදාරනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් දක්වන ලද මේ කෘෂ්ණාවයි එය කියන එකයි පිටිතේරුව. දැන් මේ කාරණයම తත්‍ර తත්‍රාභි නන්දිනී කියන එක වෙනත් තැන්වලදී බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා ඔය වචන වලින් නෙවෙයි. දැන් එක දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නයක් මේ පින්තුන් දන්නවා. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා සම්තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විදටයේ යටං එතන යටාවේ කීවේ අවුලක ඇතුළතත් අවුලය පිටතත් අවුලය ඒ ඇතුළතේ කීවේ අධ්‍යාත්මික ආයතනයන් අධ්‍යාත්මික ධර්මයන් පිළිබඳව පවත්නා වූ তৃෂ්ණාව පිටතත් අවුලේ කීවේ බාහිරායතනයන් පිළිබඳව ඇතිවන්නා වූ ඒවා අරමුණු කොට උපදනා වූ තෘෂ්ණාව. එතකොට ඒ තෘෂ්ණාව මේ ලෞකික ධර්ම කිසිවක් අත්හරින්නේ නැතිව අල්ලා ගන්න බදා ගන්න ධර්මයක්. ලෞකික ධර්ම කිසිවක් අත්හරින්නේ නැහැ. ඒවා සියල්ලම බදන, ඒවා සියල්ලම අල්ලා ගන්න. ඒ සියල්ලෙහිම ඇලෙන ස්වභාවය තමයි මේ සංහාවයි කියන එක. ඒ ලෞකික ධර්ම කියන එකම බුදුරජාණන් වහන්සේ උපාදාන කන්ධ කියලා වදාළේ. උපාදාන කන්ධ. එතකොට ලෞකික ධර්මයේ කියන්නේ දුකමයි. දුක්ඛ ඒ දුක්ඛ කන්ධය. මේ දුක. ඒ දුකක් වූ ඒ ස්කන්ධයන් තමා ආභ්‍යන්තරික බාහිර වශයෙන් දක්වන්නට තිබෙනවා. ඒ එයින් පිටත් කර කිසිවක් නැහැ. ඒ ආභ්‍යන්තරික තමා පිළිබඳ වූ ඒවායි අභ්‍යන්තරික කියන්නේ. අධ්‍යාත්මික කියලා එන්නේ. අනිත් එක බහිද්ධා බාහිර. සකාත්ත භාව, පරාත්ත භාව. එහෙම දක්වනවා. සකාත්ත භාව කියන්නේ තමාගේ ආත්ම භාවය. පරාත්ත භාව කියන්නේ අන්‍යයන්ගේ ආත්ම භාවය. අන්‍යයන්ගේ ආත්මභාවය කියන්නේ අන්‍යයන්ගේ පංචස්කන්ධය. සකාත්ම භාවය කියන්නේ තමාගේ පංචස්කන්ධය. සත පරික්කාර පර පරික්කාර. එහෙමනේ විසුද්ධි මාර්ගය විස්තර කරන්නේ. සක පරික්කාර තමාගේ පිරිකරය කියන්නේ තමා අයත් යා සලකනු ලබන දේවල්. පර පරික්කාර අන්‍යයන් සම්පේක අනුන් අයත් දේවල්. මේ කියන ලබ ධර්මයන්දී හෙට්ටු පරිම වශයෙන් කියලා වෙනවා යට ඉහළ දැන් දැන් සමහර භූමි පහළ භූමිසේ ගන්නවානේ ඒ පහළ භූමිසේ ගන්නා නිසා තමයි ඒ භූමි වලට බැඳ තබන සංයෝජන ධර්ම දැනි වශයෙන් දක්වන ධර්ම රැහන් වශයෙන් දක්වන ධර්ම ඕරම් භාගීය සංයෝජන උද්දම් භාගීය සංයෝජනෙයි කියලා වෙන්කොට දක්වා තිබෙනවා. ඕරබ්භාගීය ඕර කියලා කියන්නේ කාම ලෝකයට. ඒ ඒ ඕර සංඛ්‍යාත වූ කාම ලෝකයට බැඳ තබන සත්වයා බැඳ තබන සංයෝජන ඕරබ්භාගීය සංයෝජන. උද්දම්භාගීය සංයෝජනය කියන්නේ රූපාරූප භවයන්දී සත්වයා ගැටගසා පිරෙන සංයෝජන කියන මේ අර්ථයගෙන උද්දම්භාගීය සංයෝජනය. දැන් මේ සංයෝජනයන් අසුරෙනු කුමක්ද ප්‍රධාන සංයෝජන නැත්නම් ප්‍රධාන සංයෝජන කවරේද කියලා ඇහුවොත් ඒ මේ සංහාව සම්බන්ධ වූ සංයෝජන තමයි. කාමරාග සංයෝජනය, භවරාග සංයෝජනය කියලා මේ සංයෝජනයේ දෙආකාරයකින් දක්වනවා. මෙන්න මේ ඒ කාමරාග භවරාග වශයෙන් දැක්වුවේද මේ තණ්හාවමයි. ඒ තණ්හාව තමා සත්‍යයන්ට සතරින් ගොඩෙන් යන්නට සංසාර සාගරයෙන් ගොඩ වෙන්නට ඉද නොහරින ධර්මය. ඉද නොහරින ධර්මය. මක් නිසාද? මේ ස්කන්ධ පංචකයෙහි ආස්වාදයක්ද පිළිදෙන. අපි දුකේ කියාගත් ඒ ස්කන්ධ පංචකෙහි ආස්වාදයක් ඒ ආස්වාදයක් තිබෙන නිසා තමයි ඒ ස්කන්ධ පංචකය නැතිව ලබන සැපයක් පිළිබඳව කෙනෙකුට හිතා ගන්නට බැහැ. මේ ස්කන්ධ පංචකයට සම්බන්ධයක් නැති සැපයක් ගැන සලකා ගන්නට බෑ. මොකද ඒ විඳින සැපය මේ ස්කන්ධ පංචකයටයි අයත් වන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඒ සැපය පවා දුකයි කියලා වදාළා. ඒ සැපය දුක් වන්නේ විඳින විට නෙවෙයි. ඒකත් මතක තබා ගන්න. දැන් අපි යම්කිසි සැපයක් විඳිනවා. සැපයක් විඳිනවා. ඒ විඳින සැපය කායික සහ මානසික වශයෙන් දෙකක් හැටියට දක්වනවා. කායික සැපයක් තිබෙනවා. ඒකට කියනවා සුඛය කියලා. සුඛ සාගත කාය විඥානයේ සමග උපදනා වූ ඒ කායික සැපය අපි ඒකට කියන්නේ නෑ දුකයි කියලා. මේ සැපේ ලබන වේලාවේදී කියන්නේ නෑ. අපි ඒකට දුකයි. දුක සැපයි. ඒකයි කිති සුඛා කියලා කියන්නේ. පිපි කියන්නේ ඒ පවත්මා කල්හි ඒක සැපක්. ඒක සැපයක්. කිති සුඛා. ඒ බුදුරජාණන් වහන්සේ එයත් දුක වශයෙන් වදාළා. ඒ කොහොමද? විපරිණාම දුක්. දැන් දුක දක්වන තැනදී දුක්ඛ දුක සංඛාර දුක විපරිණාම දුකේ කියලා තුනකට බෙදා දක්වනවා. දුක්ඛ දුකේ කියන එකම තමයි නිෂ්පර්යාය දුක්ඛය කියලා දක්වන්නේ. නිෂ්පර්යාය කියන්නේ ඒ ගැන වෙන කතා කරන්න දෙයක් නැහැ. කෙලින්ම එය දුකමයි. ඒ නිෂ්පර්යාය දුකේ කියලා දක්වනවා ඒ දුක්ඛ සහගත කාය විඥානයක් දෝමනස් සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සසංඛාරික කියන මේ සිත්වල ලැබෙන දෝමනස්ස වේදනාවක් කියන ඒ දුක්ඛ වේදනාව සහ දෝමනස්ස වේදනා ඒ කාන්ත දුක වශයෙන් දෙන ඒවාට කියනවා නිෂ්පර්යාය දුක්ඛය අනිත් දුක් සියල්ලම පర్యాయ දුක්ඛ කියලායි කියන්නේ දැන් ඒ ජාතිදුකාදී මේවා ගැන කතා කරන විට අපි එතන එනවනේ අර දුක්ඛ දෝමනස්ස උපායාස කියන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ශෝක කියන තැන ගන්නේ ගන්නේද ඒ දෝමනස්ස සිත්හි ලැබෙන දෝමනස්ස වේදනාව. එතන ශෝකී කියන්නේ පරිදේවේ කියන්නේ ඒ වේදනාව නෙවෙයි. පරිදේවේ කියන්නේ ඒ දෝමනස්ස වේදනාවෙන් යුක්ත වූ ඒ සිතින් උපදවන චිත්තජ ශබ්දය පරිදේවේ කියන්නේ හැඬීමනේ හැඬීම වැළපීම. ඒතනින් ගන්නේ ශබ්දය. පරිදේවේ. දුක්ඛ දෝමනස්. එතන ගන්නේ දුක්ඛ වේදනාව දුක්ඛ සහගත කාය විඥානෙහි ලැබෙන දෝමනස්ස වේදනාව දොම්නස් දෙකෙහි ලැබෙන. මෙන්න මේ ශෝක දුක්ඛ දෝමනස්ස කියන ඒවා ධර්ම වශයෙන්ම ඒකාන්ත දුක් නිෂ්පර්යාය දැන් ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියේහි සංකයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලභති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛා කියන මේවා පිළිබඳව දැන් මේ ඒවා ගැන සඳහන් කරන්නේ ඒවා පర్యాయ දුක්ඛ කියලා දක්වනවා. පర్యాయ කියන්නේ අර කෙලින්ම දැක් වූ දුක් වේදනාව වශයෙන් නෙවෙයි. දැන් ජාතිය කියන්නේ මොකක්ද? ජාතිය කියන්නේ අම්කිති භවයක පළමු පහළ වීමක්. ඒ පළමු පහළ වීම වශයෙන් ගත්තොත් එතන සිදුවන වින්දනයක් ආදියගෙන ඒක දුකයි කියන්නේ නෑ. පළමු පහළ වීම කියන්නේ අම්කිති ක්‍රියා මාත්‍රයක්. ඒක නෙවෙයි. නමුත් ඒක දුක් සියල්ලටම මුල් වෙනවා. දුක් සියල්ලටම මුල් වන්නේ එතනින්. දැන් ඒ දැන් මෞකුස පිළිසඳගත් ඒ මෞකුසක පිළිසඳගත් අපි ගන්නු මිනිස්ය දරුවෙකු පිළිබඳ ඒ ප්‍රතිසන්දි ග්‍රහණයේ පටන් මෞකුසෙහි සිටින කල් යම් ශාරීරික වශයෙන් ඇතිවන දුක් මානසික වශයෙන් ඇතිවන දුක් වේනම් ඒවා ඇතිවන්නේ මේ ඇති ඉපදීම නැත්නම් ප්‍රතිසම්දි ගැනීම නිසා. අනේ විදිහට ඒවා දුක් හැටියට ගන්නට ඕන. එක තේරුමක් දීලා තිබෙනවා විසුද්ධි මාර්ගයේ දුක්ඛ කියන එකට දී තිබෙන තේරුම තමයි දුක් කියලා පිළිකුල් කටයුතු කියන තේරුමක් දෙනවා. ක කියන එකෙන් දක්වන්නේ හිස් බවක්. ඒ හරියට අහසමෙන් හිස් බවක්. පිළිකුල් කටයුතු හිස් ස්වභාවයක්. මේ කියලා දුක්ඛ කියන එකට තේරුමක්. ඒ තේරුම වශයෙන් ගත්තොත් නම් පංචස්කන්ධයේ බන්ධක් තමයි. ඒ පංචස්කන්ධය ඒ පංචස්කන්ධය ධර්ම තැනත්තා. ඒ පංචස්කන්ධයක් දැරීමේ හේතුවෙන්ම සංඛාර දුක් දුක්ඛ දුක් විපරිණාම දුක් කියන මේවා ලබාගන්න. දැන් අපි කවුරුත් කැමති වෙන අර කට වේදනාව කායික වේවා මානසික වේවා සුළු වේලාවක් පැවත නැතිව යනවා ඒ නැතිව යාම ඒ ඒ වින්දනය ලැබූ තැනත්තාටම ඉදීලේම දැනෙනවා ඉදීලේම හිතෙනවා ඒ Tamanට යම්කිසි සැපයක් නැතිව යාම ඒ විපරිණාමය දුකයි කියලා ගන්නවා විපරිණාමය කියන්නේ ඒ අනිත්‍යය. වෙනස් වීම. ඒ නිසානේ දැන් දෙවිවරු පවා ඒ දුකට භාජන වන්නේ. දැන් දෙවියන් ඒ දිව්‍ය ආත්ම භාවය ලබන්නේ කුදු තණ්හාව නිසාම පමණක් නෙමෙයි. මේ තණ්හාවට පමණක් දෙවියෙකු වශයෙන් ලබන ස්කන්ධ පංචකය ලබා දෙවන්නට බෑ. ඒ ලබා දීමට ඒ දේවත්වයේ ලබා දෙවන පිනද ඕන කරනවා. දෙවියෙක් වශයෙන් ඉපදීමට අවශ්‍ය වන පිනක් තිබෙන්නට ඕනේ. මේ මරණාසන්න අවස්ථාවේදී මේ විපාක දීමට ඒ පින ඉදිරිපත් වූයේ නැත්නම් දෙවියෙක්ව උපදින්නට බෑ. හැබැයි තණ්හාව නැතිව ඒ තැනට ඉපදීම ඒ ඉපදීමක් ගන්නෙ නැහැ. තණ්හාව තිබෙන තුරු තමයි කෙනෙක් උපදින්නේ. නමුත් තණ්හාවෙන්ම පමණක් නෙමෙයි ඒක කරන්නේ. ඒ සඳහා වූ කර්මයක් වොන කරනවා. කර්මය ඉතින් මේ කර්මය මිනිසෙක් වෙන කර්මය නෙවෙයි. මිනිසකු වශයෙන් උපදින කර්මය දෙවියෙකු වශයෙන් උපදින කර්මයේ තරම් ප්‍රබල එකක් නෙවෙයි. ඒකත් මතක තබා ගන්නට ඕන. දෙවියා බරපතල ලොකු කර්මයක් නිසා දෙවියෙක් වෙන්නේ. හැම දිනාටම එහෙම දෙවි වීමේ ශක්තියක් වාසනාවක් ලැබෙන්නේ නැහැ. ඒ පිනේ තරමේ හැටියට. ඒ පින උරද ඇතැම් කෙනෙකු උපදවන්නේ චාතුර්මහරජකේ ඊට එහා එකට යවන්නට බෑ. තවතින් දෙයට යවන්නේ නැහැ. චාතුර්මහරජකේ උපදවාලන්නට ශක්තිය ඇති කර්මයෙන් තවතින් දෙයට යවන්නේ නැහැ. තවතින් දෙය උපදින්නට ශක්තිය ඇති කුසල කර්මයෙන් යාමයට යවන්න යන්නේ නැහැ. ඒ විදිහට ඒ ඒක කර්මයක්. කගේ පිරෙන ශක්තිය කර්ම කොටගෙනයි ඒ භවයටත් යන්නේ. ඒකත් මතක තිබෙන්නට. එතකොට ඒ කර්මයෙන් ලබා දෙන්නේ. ඉතින් ඒ විදිහේ කර්මයක් කොට ලබාගත් ඒ ආත්ම භාවය ඇති ඒ දෙවියා දෙවියාට අයත් ආයුෂයේ යම් දවසක ගත කොට ඇතැම් විටක දෙවියාට අයත් ආයුෂය නෙවේ ඊට මෙහාදී මෙහාදී අර සුද්ධත්ම දිව්‍ය පුත්‍රයා වගේ දමන සුද්ධත්ම දිව්‍ය පුත්‍රයා ඒ සුද්ධත්ම දිව්‍ය පුත්‍රයා 500ක් දෙවගෙන දහසක් දෙවගෙනන් පිරිවරාගෙන සිටියා. 500 දෙනෙක් ඔහුට ඒ දෙව්ලොව තිබෙන මල් ගස්වලට නැගලා ඒ මල් ගස්වල තිබෙන මල් ගෙලමින් පහකට දානවා. පහළ සිටින 500ක් දෙනා ඒ මල් අමුදලා මේ දෙවියාගේ කරේ පළඳවනවා. මේ දෙන්නවත් මේ හරියට මේ රජවරුන්ගේ අන්තක් පුරවමු. භාර්යාවරු නැත්තම් මේ දිව්‍යාංගනාවන් මහත් රාශියක් සිටිනවා එක දෙවියෙකුට. ඉතින් මේ 500 දෙනෙක් උදේ ඉතියේ 500 දෙනා නොපෙනී ගියා. අතුරුදහන් වුණා. දෙවියන් බැලුවා සුද්ධක්ව බැලුවා මොකද මොවුන්ට උනේ? බලනකොට ඔහුට පෙනෙනවා ඔහු නිරෙහි ඉපදිලා. ඔවුන් නිරේ එතනින් චුත වෙලා නිරෙහි ඉපදිලා. ඒ ඉපදුනේ ඔවුන්ගේ උපච්ඡේදක කර්මයේ. උපච්ඡේදක කර්ම කියන ඒවා දෙවලවත් ලැබෙනවා. උපච්ඡේදක කර්ම කියන්නේ යම්කිසි කුසල කර්මයක තිබෙන බලය. හිඳ හිඳ දබන කර්මය. සමහර විටක එහි හිඳ දැමීම පමණක් කරනවා වෙන කර්මයකින් යම්කිසි තැනක උපදවනවා. ඇතැම් විටක ඒ කර්මයක් සිඳලා. ඒ කියන්නේ මේ ප්‍රතිසම්පිය බින්න කර්ම ශක්තිය සිඳදාලා ඒ උපච්ඡේදක කර්ම වශයෙන් ඉදිරිපත් වූ කර්මයේම විපාකය ප්‍රතිසම්පි වශයෙන් උපදවනවා. අන්න එහෙම උපතක් ඔවුන් ලැබුවා අපා නිරෙහි. සුද්ධත්මය ඊළඟට ආවර්ජනා කොට බැලුවා. තමාටත් මේ දෙවගණන්ටත් මොකද වන්නේ? ඔවුනුත් තව හත් දවසක් සිටියොත් හත් දවසක් කදී ඔවුන්ටත් අර ඉරණම ඒ தත්වයට ඔවුන් වැටෙනවා. මහත් බියක් ඔවුන්ට හටගන්නවා. හටගෙන බුදුරජාණන් වහන්සේ වෙතට ආවා. ඇවිල්ලා අර නිත්‍යං ප්‍රස්ත නිදං කියන ගාථාවක් කියන්නේ ඒ මොකද මේ සැපසේ ඉන්නට කැමැත්ත කොයිතරම් තිබුණා සිතේ මාත් බියක් කැටිගැන්මක් එහෙම ඇති වෙනවා. ඉතින් ඒක නැති කරගන්නේ කෙසේද ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ කල්හි උන්වහන්සේ ඒ දේවතාවා ප්‍රභාවේ කිවිසට ධර්මයක් දේශනා කළා මේ ගාථාව තියෙන්නේ. නාඤ්ඤත්‍ර බුද්ධා තපසා නාඤ්ඤත්‍ර ඉන්ද්‍රිය සංවරා නාඤ්ඤත්‍ර සබ්බ නිස්සග්ගා කුත්තිං පස්සා විපාදිනං. ඒ එතන නාඤ්ඤත්‍ර බුද්ධා තපසා බුද්ධ කියන එතනින් දැක්වේ බෝධ්‍යංග ධර්ම. තපසා කීවේ සීලය ගැන. අනිත් ඉන්ද්‍රිය සංවරය. එතකොට සීලය, ඉන්ද්‍රිය සංවරය, සීලය ඒ බෝධ්‍යංග ධර්මයන්ගේ වැඩිම බෝධ්‍යංග ධර්ම නාන නාඤ්‍යත්‍ර සබ්බ නිස්සද්දා. සබ්බ නිස්සද්දා කියන්නේ නිර්වාණය. යල්ලම අත්හැරීම කියන එකනේ සබ්බ නිස්සද්දා. දැන් මේ යෝ තස්සායේන සංහාය අපේස විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ කියලා කියන්නේ. මේ නිර්වාණය කියන්නේ ඒ වගේ සබ්බ නිස්සද්දා. සොත්තින් පස්සාවිපාන්න මේ ප්‍රාණීන්ට සත්වයට මේ නිවන හැර අර මේ නිවනට පැමිණීම සඳහා වූ ධර්ම සමූහයයි අර මුල් පදවලින් දැක්ුවේ මෙම ඒවා තමා තුළ ඇති කරගෙන පැමිණෙන මේ නිවන හැර වෙන බිය රහිතව සිටින්නට පුළුවන් වෙන තැනක් නැත කියන එක බුදුරජාණන් වහන්සේ වදාළා. මේ දෙවියා බයටපත් වුණේ ඇයි? ඔහු අමාරුවෙන් ලබාගත් දිව්‍යාත්ම භාවය, පින් කරලා ලබාගත් දිව්‍යාත්ම භාවය. ඇයි බහැරටපත් වෙන්නේ? ඒක ඔහුට නැතුව යනවා. ඒක ඔහුට නැතිව ගොස් ඔහු නිරේහි උපදිනවා. උපදින්නෙත් ඔහුගේ යම්කිසි කර්මයක් ඉදිරිපත් වන බවක් ඔහු දැක්කා. ඒ නිසා ඔහුට බිය ඇති. අන්න ඒ බිය මේ ලබා තිබුණු ආත්ම භාවය ස්ථිර නොවන බැවින් ඇතිවන බියක්. ඒක විපරිණාමයි. ඒ විපරිණාමය නිසා කියන්නේ. ඒ නිසායි ඒ දුක්ඛ දුක සංඛාර දුක විපරිණාම දුකයි. සංඛාර දුකේ කියන එක අපට තියෙන නිරන්තරයෙන්. සංඛාර කියන්නේ ඇති වෙන නැති වෙන ස්වභාවයෝනේ සංඛාර කියන්නේ හේතුන් ප්‍රත්‍යයන් නිසා හට ගන්නා බව. ඒ වායේ ඇතිවීම නැතිවීම තමයි තියෙන ස්වභාවය. ඒ නිසා නිරන්තරයෙන් මේ ස්කන්ධ පංචකය තෙලෙන්නේ ඇතිවීම නැතිවීම දෙකේ. ඒ ඇතිවීම නැතිවීම කියන ඇතිවෙන එක නැතිවෙන. ඇතිවලා පවතිනවා නම් කරදරයක් නැහැ. නමුත් ඒ ඇති කරගන්නකන් ඇතිවීමේ හේතුන් ඕනේ. ඒ හේතුන් නිකම්ම ඇති වෙනව නෙවෙයි. ඒ හේතුන් සමහර හේතුන් අපි සම්පාදනය කරන්නත් ඕනේ. අපි උපදවන්නත් ඕනේ. ඒ නිසානේ දැන් ආහාර මොන තරම් බලවත් කර්මයක් නිසා මේ මිනිස් භවයක් ලැබුවා. ආහාරයෙන් දෙන පෝෂණය නොමැතිව කෙනෙකු ජීවත් වන්නේ නැහැ. ඉතින් මේ ආහාරයෙන් දෙන පෝෂණය ලබා දීමට වෙන අනිත් ඒවා ගැන සැලකන්නේ නැති වුණා. ඒ දේ සපයා ගැනීම, ඒ දේ පිළියෙල කර ගැනීම ආදී දේවා ගැන සැලකතොත් කොයිතරම් Tamanට කරදර ගෙන දෙන්නක්ද? කවුරු හරි කරදරේ දෙවි. සමහර විට Taman මේකට ඇරලා තියෙන දේ කනවා වෙන්නට. නමුත් මේකට ඒක පිළිල කර දෙන්නට තව කවුරු හරි දුක් විඳිනවානේ. මොකද මේ ජීවත් වීම ජීවත් වීමට ඒ ඕන කරන දේවල් පසයන්නට වෙනවා. ජීවිතයේ පවතින්නේ නැහැ ඒ ඒ උපකාරක ධර්මයන්ගෙන් උපකාර නොලබන. ඒ නිසා ඒ සංස්කාර දුක්ඛේ නිරන්තරින්ම විපරිණාමයේ අර වෙනස් වීම නිසා හටගන්නවා. ඒ වෙනස් වීමක් නිරන්තරයෙන් පවතින දෙයක් නමුත් තේන්නේ එක අවස්ථාවකදී. දැන් මේ මේ ලැලක්ව. කල්යාමකදී අර කුඩු හැලෙන ගතිය එහෙම ඇති වෙන්නේ සමහර වෙලාවට. ඉතින් අපිට හිතෙන්නට පුළුවන් මේ එදායි ඒක ඇති වුණේ කියලා. නෑ මේකේ ස්වභාවය ඒ මතු වෙන කොටයි පෙනෙන්නේ. එතෙක් සිදුවන දේවල් පැඟවි වගේ කෙරෙන්නේ. ඒක අපිට තේරෙන්නේ නැහැ. හරියට මේ අභ්‍යන්තරෙහි ඇතිවන ලෙඩ පිළෙන්න, පිළිකා වෙන ලෙඩ අන්න ඒ වගේ. ඒවා ඇති වෙනවා නමුත් දන්නේ නැහැ, පිළෙන එක්කිනාවක් දන්නේ නැහැ. පිළෙනවා. ඒ වගේ තත්වයක් මේ ස්කන්ධ පංචකයේ පිළිබඳවම තිබෙනවා. එහෙම තිබෙන්නේ ඒ ස්කන්ධ පංචකයේම තිබෙන විපරිණාම බව නිසා. විපරිණාම දුක්ඛ. අනේ විපරිණාම දුක්ඛය, සංඛාර දුක්ඛය, දුක්ඛ දුක්ඛය කියන මේවාට නැති වෙලා නැත්නම් මේවායින් යුක්තවයි මේ පංචස්කන්ධයක් අපගත්තන් පටන් එක භවයක් පිළිබඳව නැතිවීම දක්වා පිළිගන්නවා. ඉතින් ඔය අතරේනේ අර දුක් ඔක්කොම වෙන්නේ ශෝක පරිදේව අපි ශෝකයටපත් අවස්ථාව ගැන කලකතොත් පරිදේවේ කියන සමහර ගැළපීම් මේ අවස්ථා සමහර විටක කෙනෙකුට පෙනෙන්නට නොයලපුණා එහෙම ගැළපුණු අවස්ථාවක් තිබෙන්නට පුළුවන් ගැළපුණා ඊළඟට කායික දුක්ඛය ඉතින් ඒක මා මේ පිළිතුරට එතරම් උපුටා දැක්විය යුතු නෑනේ කායික දුක්ඛය කියන එක කොයිතරම් අවස්ථාවලදී ලැබිලා තියෙනවද කායික දුක්ඛය දෝමනස්සේ හැමතිස්සේ එනු වගේ එනවනේ. සමහර විට එක ගමනක් යන්නට ලෑස්ති වෙලා සිටිනකොට වැස්සත් දෝමනස්සේ උපදිනවනේ. නේ? එහෙමත් වෙනවනේ. ඒ දෝමනස්සේ කියන එක නිරන්තරයෙන් නේ? මේ සමාගේ පය කොහේ හරි හැපුණත් එතෙන්දිත් ඇති වෙනවනේ. පයේ වේදනාව වෙන එකක්. නමුත් දෝමනස්යත් උපදිනවනේ ඒකම. දෝමනස්යත් ඇත විටක උපදිනවා. අන්න ඒ වගේ ඒ දුක්න දුක්ඛ දෝමන. උපායාස කියන ඒවා ගෝ බලවත් සිත් ඇවුලටපත් වුණාම ඇතිවන දේ තමයි උපායාස. සිතේ ඇවුල තමයි උපායාස කියන එක. අදහස් කරන්නේ මේ ශෝකයේ ශෝකය බොහොම බරපතලව ඇති වෙනවා. විතට ඒ පේන්නේ නැහැ. නමුත් ඇතුළත දැවෙනවා. ඇතුළත දැවෙන. එහෙම ගතියක් ඒ උපායාස. ඒවත් ඇති. මෙන්න මේ වයින් යුක්ත එකක් මේ ස්කන්ධ පංචකය නැත්නම් පංච උපාදානස්කන්ධය. එහෙම වුණත් ඒකට ආශා කරනවා. එහෙම වුණත් ඒකට ආශා කරනවා. මම ඇයි ඒ ආශාව ඇතිවන්නේ? අර අර අර නොකමැති නරක පැත්ත වැසිලා යනවා. ඒයින් උපදවා ළම ආස්වාදය. ආස්වාදයෙන් මේක වැහිලා යනවා. අනේ ඒ නිසා. ඒ නිසාද බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහණෙනි මේ ස්කන්ධ පංචකයෙහි ආස්වාදයක් ඇත්තේය. ආස්වාදය. උන්වහන්සේගේ ධර්ම දේශනාවත් එහෙමයි. ඒ ඒ නිසා කොයි වෙලාවකවත් හිතන්නට එපා බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම මේ නරක පැත්තම විතරක්ම දේශනා කළා නෑ. ඒ ආස්වාද පැත්තත් දේශනා කරලා තියෙනවා. ආස්වාද ආදීනව නිස්සරණ උපාය ඒ උන්වහන්සේගේ දේශනා පිළිගන්න ආස්වාද උන්වහන්සේ ඒ ආස්වාද ජනනීය தත්වයේ තමයි උපදවන්නේ ඇති කරන්නේ දාන කතා සීල කතා සද්ද කතා කියන මේකයි ඒ ආස්වාද தත්වය ඊළඟට කාමාන ආදීනවන් ඕකාරං සංකලේසං ආදීනව පැත්ත ඊළඟට නෙක්ඛම් මේ ඡානි සංසං ප්‍රකාශය ඒ නිස්සරණ පැත්ත එතකොට ආස්වාද ආදීනව විස්තර. ඒක පිට. ආස්වාද පැත්තත් අපි දන්නවා. දැන් මේ කාට වුණත් ඒ වැටහෙන කරුණක්. ඇස පිළින නිසා අපි මිහිරි ලක්ෂණ කැමති වෙන රූප දකිනවා. ඉතින් ඒ ලක්ෂණ රූප දැක දැක ඉන්නටත් කැමති වෙනවා. කොතෙකුත් දකින්නට කැමති. සමහර විට තමාගේ කාලය ගත වෙනවාවක් දැනෙන්නේ නැහැ. මේ හොඳ දෙයක්, ලස්සන දෙයක් බල බලයි. සමහර විටක කට ඇරගෙනත් බලනවා. ඒ ලස්සන නිසා තවත් Tamanගේ සිත අදවනවා එකට. ඒ නිසා Tamanට වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ Tamanගේ කටත් ඇරුණයි කියන. ඉතින් මේ ආස්වාදයක් ඇහෙන නිසා ලබන. ඒ වගේම කන නිසා ඒ කනෙන් ලබන ඒ ආස්වාදය නිසා ඇතමෙකුට කෑම කන වේලාවන් ආදී පවා අමතක වියන්. දැන් දෙවිවරුන්ටත් ඒක වෙනවා. දෙවිවරුන්ට අනුන් ක්‍රීඩා ලෝලත්වයේ නිසා කෙලිලොල්ව ගත කිරීමේ හේතුවෙන් ඔවුන්ගේ සුදා භෝජනයේ නැත්නම් ඒ දිව්‍ය භෝජනය ඔවුන් ගත යුතු වේලාවක්. මේ අපිට වගේ ඕනෑ වේලාවක අය කනවා බොනවා නෙවෙයි. නියමිත වේලාවකදී ඔවුන් ගන්නවා. ඒ ගම්මේ. මේ වගේ මහා ලොකු ගොඩවල් නෙවෙයි. ඔවුන්ට තිබෙන්නේ ඒ ඕජා ඇති ආහාර. ඒක ඕජාව. දිව්‍ය ඕජාව. මේ ඕජාව ගත යුතු වේලාවෙහිදී ඔහු එය නොගෙන ඒ කාලය මගහැරී ගියොත් ඔහුගේ ජීවිතය ඊට පස්සේ පවත්වා ගන්නට බැරි වෙනවා. ඔහු චුත වෙනවා ඒක. ඒ අයව දක්වා තිබෙන්නේ කිඩ්ඩාපදූසික దేవතාවෝ. කිඩ්ඩාපදූසික කියන්නේ ක්‍රීඩාව නිසා ඔවුන්ට ඒ தත්වයේ ලැබුණේ. ක්‍රීඩාලෝලත්වය මේ ඉතින් කියනවා ඔවුන් කල්කම් කප විවිධ හේතු කොටගෙන ඇති වුණු තත්වයක්. ඒ පත්තම් සම් විනි සැප විනීම නිසා උනට ඒ નિયમિત වේලාව මතක නැතිලා. ඒ හේතු අප ගන්න ගාව අර සුදු කිසි කිසි මිනිස්සුලා මේ පාරෙන් යන්නේ නින්නේ දෙන්නේ කියලා හුවා. ඉතින් ඒ තරම් තමාගේ සිත් අදවන දේවල් තිබෙනවා. සිත් අදවන දේවල්. ඒවාට ඒ ඇලීම හේතු කොට අන්න ඒකයි ආස්වාදේ. ඒක ලබන්නේ මේ ස්කන්ධ පංචකය තිබෙන නිසානේ. නැත්නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ ස්කන්ධ පංචකේ ආස්වාදයක් ඇත්තේය. එහෙම ආස්වාදයක් ආස්වාදයේ කියන එක තේරෙන්නේ නැතිනේ මේ පින්නතුන්ට. ආස්වාදයේ කියන්නේ ඒ ලබන සැපය හා සොම්නස්. සැපය සොම්නස තමයි ආස්වාදය. ඒ ඇත්තේය. ඒක එහෙම නැකක් නැත්නම් මේ සත්‍යයේ පංචස්කන්ධයට මේ තරම් ලැබුම් කරාවිද? සතුව පංචස්කන්ධයට ඇලුම් කරන්නේ පංචස්කන්ධෙහි ආස්වාදයක් පිළිබඳ බැරි. අනේ එක පිරිසක් ඒ ආස්වාදයේ පමණක්මයි දකින්නේ. ඒ එක පිරිසක් කියලා කියන්න දෙන්නේ මේ වර්තමාන තත්ත්වය ගැන සැලකලා මේ අපි ඉන්න තත්ත්වය. නැත්නම් අපිට ලැබුණු ධර්මයේ අනුව සැලකලා. එහෙම නැත්නම් ලෝකෙහි තිබෙන්නේ ඒ ස්කන්ධ පංචකය පිළිබඳ ආස්වාදයෙන් සැලකාගෙන කටයුතු කරන අය තමයි. මේ ආදීනවයක් දැක්කේය. ඒ ආදීනවයත් උන්වහන්සේ වදාරනවා. ආදීනවයේ වශයෙන් ප්‍රධාන කොට උන්වහන්සේ දක්වන්නේ මේ ස්කන්ධ පංචකය අනිත්‍යයි කියන. අනිත්‍යයි. ඒකයි ප්‍රධාන කොට දක්වන්නේ. ඒ මොකද අනිත්‍ය වූ දේ දුකයි යදනිච්ඡං කං දුක්ඛං යම් දුක්ඛං තදනත්තා. නම දුකේ නම් ඒක අනාත්මයි. ඒ විදිහට උන්වහන්සේ මේ ධර්මයේ මේ මේ පිළිවෙල නේ රූපං වික්කවේ නිච්ඡං වා අනිච්ඡං වා අනිච්ඡං භන්තේ යම්පනානිච්ඡං සං සුඛං වා දුක්ඛං වා දුක්ඛං භන්තේ යම්පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලානුසං සමුනිපස්සතුන් ඒකං මමේසු අමස්මි යසු මෙත්තාති නොහේතං භන්තේ කියලා බොහෝ තැන්වලදී එන්නේ ඉතින් අන්නේ ඒ අනිත්‍ය බව තමයි මේ ස්කන්ධ පංචකයේ පිළිබඳව තිබෙන ආදීනව. අන්නේ ආදීනවය තිබෙන නිසා තමයි සත්වයෝ මේ ස්කන්ධ පංචකයේ කෙරෙහි කලකිරෙන්නේ කියලා මහන්සි වදා. එනේ ස්කන්ධ පංචකයේ කෙරෙහි කලකිරීම කවදා හෝ කෙනෙක් උපදවා නොගත්තොත් ඒ ස්කන්ධ පංචකයෙන් නිදීම සඳහා එතනත්තා කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා තමයි දැන් බුදුරජාණන් වහන්සේ ගැනම අප කලකතු. උන්වහන්සේ ලෝ පහළවන්නට කලින් දීපංකර පාදමූලෙහිදී නියත විවරණ ලක්යන් පටන් බොහෝ අසාරාංශක කල්පලක්ෂයක් කියන අති දීර්ඝ කාලය මුළුල්ලෙහිදී ලෝකෙහි ඒ අවස්ථාවලදී පහළ වුණු බුදුවරයන් වහන්සේලා 24 නමක් වහන්සේ දැක්කා. නමුත් ඊට වඩා බොහෝම 5 ලක්ෂ ගණනක් උන්වහන්සේ බුදුවරුම දැකලා තිබෙනවා. මේ නියත විවරණ ලක්ෂණ. ඒ දක්නා ලද බුදුරජාණන් වහන්සේලාගේ ඒ ඒ බුද්ධ ශාසනයේ පැවති කාලය සහ අබුද්ධෝත්පාද කාල ආදී මේ ඔක්කොම ගත්තම සාරාංශික කල්පලක්ෂයක් කියන දීර්ඝ කාලයක් නේ. ඒ කාලයේදී අප කොහේ හරි හිටියද? අපි මේ අලුතෙන් පහළ වුණා නෙවෙයි. අපි කොහේ හරි හිටියා. ඒ කියන්නේ අප මේ ස්කන්ධ පංචකයක් ධර්මින් ස්කන්ධ පංචකයක් වශයෙන් යම් යම් තැනක යම් යම් ආත්ම භාවයන් ලබා සිටියාය. ඒත් අපට තවම ඒ ස්කන්ධ පංචකයෙන් මිදෙන උපායෙහි යෙදීමට සිතක් පහළ වුණේ නැහැ. සමහර කෙනෙකුට එහෙම පහළ වෙනවා. සමහර විට එහෙම පහළ වෙලා ඊළඟට දීගේ කටයුතු සඳහා සුදුසු තැනක් නෙවෙයි. ඒ නිසා මහාන වෙන්නට ඕනේ කියලා මහාන වෙනවා. ඒත් බෑනේ කරගෙන යන්න. එතකොට එහෙම යනවා අදහසයි. ගිහිල්ලා ආපහු හැරෙනවා. මහානකම ඉඳ දිනවා. දෙන්න බැහැ. නිකත් තබා සමහර වෙලක කෙලෙස් අදිෂ්ඨානයට කරගන්න. Taman උපන් දින අදිෂ්ඨානය, එහෙම නැත්නම් අලුත් අවුරුදු අදිෂ්ඨානය, වෙසක් දින අදිෂ්ඨානය, ඕ වගේ එක එක අදිෂ්ඨාන තිබෙනවා. ඒ අදිෂ්ඨාන වශයෙන් තමා තමාම කාටවත් කියලා නෙමෙයි අභිතලක් කරගන්නවා මම අදපටන් මේ වර්ෂයේ මුළුල්ලෙහිම හැම පසළොස්වකටම සිල් සමාදන් වෙනවා කී දෙනෙක් මේ අදිෂ්ඨානය ඒ වූ පරිදි පිළිපදින්නේ නැත්නම් ඒ ඉටු කරගන්න. ඉතින් අතරතුරේදී බැරි වෙනකොට මොකක් හරි එකක් තියෙනවා අසුවල් කාරණේ අසුවල් කාරණේ කිය බොහෝ විට ඒ කුමක්ද කියා බලාගෙන ගියොත් මේ ස්කන්ධ පංචකය ලබා දෙවන හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ මේ තණ්හාවමයි. ඒක කාරණා. ඒ නිසා තණ්හාව පිළිබඳව ඉගෙන ගන්න විට යායන් තණ්හා පොළොබහිකා නම්ිරාග සහගතා පතර පත්‍රාභිනන්දිනී සියතේදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මේ වශයෙන් වදාළේ තෘෂ්ණාවේ තිබෙන අර්ථ සතරක් නැත්නම් මේ ස්වභාව සතරක් තේරුම් ගත යුතු තිබෙනවා. ඒ හතර තමයි ආයුහනස්සෝ නිදානස්සෝ සංයෝගත්තෝ පරිබෝධත්තෝ කියලා දක්වනවා. ආයුහනාර්ථය නිදානාර්ථය සංයෝගාර්ථය පරිබෝධාර්ථය කියලා හතරක් හැටියට කියනවා බුදුජානක වහන්සේ. ආයුහනය කියන්නේ රැස් කිරීම. රැස් කිරීම. රැස් කිරීමේ අර්ථය. මේ ස්කන්ධ පංචකය දුකක්මයි. ඒ ඒ දුක් වූ ස්කන්ධ පංචකය මෙතනින් සැව නැවත ලබන්නට, එතනින් සැව නැවත ලබන්නට ලැබීම් වශයෙන් ඒ උවමනා දේවල් රැස් කරන්නේ තවත් විදිහකින් කියනවා නම් ස්කන්ධ පංචකයන් ලබා ගැනීමට කටයුතු කිරීම වශයෙන් රැස් කිරීම කරන්නේ සංහාරය. දැන් මේ එනිසයි ආයුහණක් කියන්නේ රැස් කිරීම. ඒ කොටෙක් ස්කන්ධයන් පිළිබඳ දැන් කෙනෙක් මේ වර්තමාන ස්කන්ධ පංචකය. සාමාන්‍ය කෙනෙකු ලබන දුකට වඩා දුක් ලබන අය සිටිනවා. සාමාන්‍යයෙන් කෙනෙක් නොලබූ දුකට නොලබන දුකට වඩා දුකක් විඳින මේ ස්කන්ධ පංචකයක් ඇති පුද්ගලයන් සිටිනවා. එමය සිටිනවානේ දැන් අතම් රෝගයන්ට භාජන වීම නිසා එයින් ඇතිවන දුක් වේදනාව සමහර විටක එයින් ඇතිවන දුක් වේදනාව පමණක් නෙවෙයි එයින් ඇතිවන මානසික දුක මානසික දුක සමහර කෙනෙකුට ඒ ඇතිවන්නා වූ දුක් වේදනාවට වඩා මානසික දුක බොහොම බලවත් බලව ඇයි මට මෙහෙම වුනේ කියලා මහත් දුකකටපත් වෙනවා සමහර විටක තමාව බලන්නට යන කෙනෙකුට බලන්නට දකින්නට කැමති නැති අය සිටිනවා. සමහරු කියනවා මාව බලන්නට එන්න දෙන්න එපා ආතකට. තමන්ගේ ඥාතීන්ට මිතුරන්ට මොකද තමන් කැමති නැහැ. තමන් මේ විදිහේ තත්වයකට වැටී සිටිනවයි කියන එක වෙන කෙනෙකු දකින්නටවත් කැමති නැති අය සිටිනවා. නේද? සමහර විට තමන්ව බලන්නට ආපු අයට තමාගේ තත්වයේ ගැන කියනවා. ඒ ඇයටත් සමහර විටක කඳුළු හලන්නට තරම් සිත වෙනස් කරන්නට හේතු වන විදිහේ කතා කියනවා. ඒ මොකද? තම මානසිකව විඳින දුක. දැන් කායිකව විඳින දුක තිබෙනවා ඒක කයට විතරක් සීමා වෙලා තිබෙන්නේ. කියන්නේ යන්නේ නැහැ. මොනවද කියන්නේ නැහැ. තමන් විඳගෙන ඉන්නවා. ඒ කායික දුක. නමුත් එතනින් සෑහීමකට පත්වන්නේ නැහැ තමයි. මානසිකවත් Taman මහ දුකක් විඳින්නේ. ඒ දුක ප්‍රකට කරනවා Tamanගේ කතාව. අනේ එහෙම සමහර කෙනෙක් ඒ දුක් විඳිනවා. හොඳ ඒ දුක් විඳින කෙනෙකු පිළිබඳව ගැන කතා කළා. එය නම් සමහර විට කියන්නට පුළුවන් මේ පංචස්කන්ධය නම් නැවත ලබන්නට මං කැමති නැත ඕනේ නැත එහෙම කියපු අය සිටිනවා සමහරු එහෙම අසනීප වුණාට පස්සේ කියලා තියෙනවා මම මෙතෙක් කල් නම් කලේ මේ මේ පැත්ත බලන එක නෙවෙයි සමහර විටක හම්බ කරන එක ගැනමයි එහෙම නැත්නම් වෙන වෙනත් ඒ කටයුතු වලයි මම යෙදුනේ ඊට පස්සේ නම් මම ආගම පැත්ත මීට වඩා කඩින් කලකනවායි එහි යෙදෙනවායි කියලා. නමුත් අසනීපයේ සමීප වුණාට පස්සේ ඒක අමතක වෙලා යනවා. ඒක අමතක වෙලා යනවා. ඒ වගේමයි මේ ස්කන්ධ පංචකය පිළිබඳව. මේ ස්කන්ධ පංචකයේ මේ දුක තිරෙන්නේ කොහෙන්වත් ආගෙන කොහෙවත් නෙවෙයි ඒක අත්ගන්නේ මෙහිමයි. නමුත් ඒබඳු ස්කන්ධ පංචකයක් නොලබ සිටින්නට නෙවෙයි කැමැත්ත ලබන්නටමයි කැමැත්ත. මේ කිසිවක් නැති ස්කන්ධ පංචකයක් ලබන්නට කැමැත්ත. ඉතින් ඒක තමාගේ ඒ අදහසම ඉටු වෙන්නේ නැහැ. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛම් කියලා තවත් එකක් තියෙනවා. මේ විදිහේ කරදර හිවිහැර ඒවා නැති ස්කන්ධ පංචකයක් මම ලබන්නට ඕනේ කියලා හිතියක්. ඒ තමාගේ අදහසම ඉතුවන්නේ නැහැ. සමහර විටක ඒ බඳු අදහස් ඇති අය සිටිනවා. ඒ අදහස් නිසා ඔහු මේ ස්කන්ධ පංචකය නෙවෙයි මා ලබන්නට ඕනේ භක්ම ලෝකයේ ස්කන්ධ පංචකයක්. එතන නෑ. ඔය ජරා දුක් ආදී ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ඒවයිනේ ඒ නිසා එහෙම තැනක උපදින්නට ඕන කරන ධානයක් මම උපදවා ගන්නට ඕන කියලා එහෙම උපදවා ගන්න ඇත්ති තිනවා. නමුත් මේ ධානය උපදවාගත් පමණින් බබලවට යන්නට බෑ. බබලව යන්නට නම් මේ ධානය රැක ගන්නට ඕනේ. නමුත් සංහාව ඊට බාධා කරනවා. මේ බලා ලබාගත්තේ ධානය. ඒ ධානය පාදක කරගෙන අහසින් ගියාය ගැන කියනවා. විහාට දාගිය කවුදන් මෙන් පොළොවට පාත් උනායි කියලා. මොකක්ද හේතුව කියලා සොයා බලන්න මොනවද කියලා කියන්නේ මේ යටපත් කළ තෘෂ්ණාව මතුවේයි ඒ தත්වයට ඇදගැටුනේ යටපත් කළ තෘෂ්ණාව අන්න ඒ නිසා මේ තෘෂ්ණාවේ පිළිදෙනවා ආයුහණේ කියන නැවත නැවත සංධයන් රැස් කිරීමේ ස්වභාවයක් තිබෙනවා ඒ කියන්නේ සංධාව කියන මේ ධර්මය නැතිව කවදාවත් ස්කන්ධ පංචකයක් හෝ ස්කන්ධ හතරක් හෝ ස්කන්ධ එකක් හෝ ලැබෙන්නේ නැහැ. මේ සංහාව තිබෙන නිසාමයි ලැබෙන්නේ. ඒ නිසා ඒ සංහාවේ තිබෙනවා ඛණ්ඩයන් රැස් කරන බව. ආයුහනා. අනිත් එක නිදානාර්ථ. නිදානේ කියන එක අපි දන්නානේ නිදානේ කියන්නේ රෝග නිදාන ගැන කියන්නේ. රෝග නිදානේ කියන්නේ මේ ලෙඩේ ලෙඩයක් ලැබුණා. ඒ හැදීමේ මේ સિદ્ધාන්තය නැත මොකක් නිසාද මේ ලෙඩ ආවේ? මතුනේ මොකක්ද හේතුව? හේතුව නිසානේ විලාවේ තියෙන එක එතන දක්වන්නේ. මේ ලෙඩ ඇතිවීමේ හේතුව. මේ හේතු බවක් නැත්නම් නිදාන බවක් තිබෙනවා তৃෂ්ණාවෙන්. මේ ස්කන්ධ පංචකය তৃෂ්ණා නිදානය නැතිව වෙන කිසිදු දෙයක් තිබුණට ඇතිවන්නේ නැහැ. ඒ তৃෂ්ණා නිදානය තිබෙන්නට ඕන. ඒ නිසායි නිදානාර්ථය කියලා කියන්නේ. නිදානාර්ථය. නැවත නැවත ඒ ස්කන්ධ පංචකයන් අපි මෙහෙම අපි කියවන රෝග නිදානයි කියලා. හොඳ අපිට කියත හැකි රෝගයක් හැටියටම ස්කන්ධ. පංචස්කන්ධේ රෝගයක්. පංචස්කන්ධය කියන්නේ රෝගයක්. දැන් රෝගයෙන් පෙළෙන තනස්තාවට අපි කියන්නේ රෝගියා කියලා. රෝගියාගේ තිබෙන්නේ හැම තිස්සෙම මේ ඌමනාකම් වෛද්‍යවරු එහෙම දන්නවා රෝගියාව බලන්නට ගියාම කොයිතරම් වමනාකම් කියනවාද? හුඟක් ඒවා කියනවා කියන්නට ඕනේ ඒවා. ඒවා කියන. දැන් කනබන දේවල් පවා. අසුවල් දේ අසුවල් දේ කියලා ඔහු හිත හිතා කියනවා මේ මේ දේ කන්නට ඕනේ බොන්නට ඕනේ රෝගියාගේ හැටි. Tamanව හෙලින් කරන්නේ කියනවා. එහෙම නැත්නම් ඉඳවන්නේ කියනවා. ඇවිද්දවන්නේ කියනවා. මේ ඕනකම් තියෙනවා. ඒ රෝගියාගේ తত্ত্বය රෝගයක් නැති වුණත් මේ ස්කන්ධ පංචකයක් ඇති කෙනෙකුට තිබෙනවනේ නේද? ස්කන්ධ පංචකය න රෝගයක්. මොකද මේ රෝගයෙන් පෙළෙන කෙනෙකුගේ තිබෙන උවමනාවම තමයි මේ ස්කන්ධ පංචකය නිසා අපිට තියෙන්නේ. ඒ රෝගයට කරන සැලකිලි තමයි මේ අපි දක්වන්නේ. සැලකීමක් වගේ. තවත් විදිහකින් කියනවා නම් අපි මේ ස්කන්ධ පංචකෙහි සේවකයෝ සත්වෙහි ඉන්නේ. ස්කන්ධ පංචකයට සේවය කරන්නේ. ඒ ස්කන්ධ පංචකයට ඒ සේවය අපගෙන් ලබා ගන්නට ප්‍රධාන කාරණය පවතින්නේ කුමක්ද? මේ ස්කන්ධ පංචකයේ ඇසුරෙහි පවත්නා සම්භාව. සම්භාව. ඒ නිසායි මේ සත්ත්ව ප්‍රජාව පිළිබඳව කියන්නේ ඒ හැම දෙනාම සංහා දාසයෝ කියලා. සංහා දාස. তৃෂ්ණාවේ දාස. তৃෂ්ණාවේ නියමයෙන් කරන්නේ. তৃෂ්ණාව කියන කියන දේ කරන්නේ. අරහත යන්නේ කියනවා, මෙහාට යන්නේ කියනවා, නැගිටින්නේ කියනවා, නගන්නේ කියනවා, කණ්ඩේ කියනවා, ගුණ්ඩේ කියනවා, නටන්නේ කියනවා මේකේවා. ඒ তৃෂ්ණාවත් එකතුව කරන ඒ විධානයන් තමයි අපි පිළිපදින්නේ. ඒක සාමාන්‍ය එකක්. නමුත් කෙනෙක් මේ පිළිබඳව තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත එක්කෙනා කලකනවා හැමදාම මේ কৃষ্ণාවේ විධානයන් ඉති කරමින් ජීවත් වන්නට සසර සැරිසරන්නට මම ලෑස්ති නැහැ. ඒ නිසා මේ কৃষ্ণාව සහිත වූ ක්ලේශ ධර්ම වලින් මිදී ශාන්ත වූ ඒ නිර්වාණ ධර්මය මා අවබෝධ කරගත යුතුයි කියලා එහෙම අදහසකුත් පහළ වෙනවා. එහෙම පහළ වෙලා Taman ඉතින් ගුණ ධර්ම පුරවන පැත්තට වැටෙන. ගුණ ධර්ම. ඒකටත් ඒ තරම් ඉඩක් දෙන්නේ නැtei කියලා මාත් කිව්වේ කලින්. එක එක කරුණ ඒ සඳහා හොයා ගන්නවා. කොහෙලා කියන මේ නිසයි බැරිුනේ මේ නිසයි බැරිුනේ. Taman ගියේ යම් කාරණයක් සඳහාද ඒ කරුණට අමතක වෙනවා. අමතක වන්නේ මක් නිසාද? කෘෂ්ණාව මතු වී ඇවිත්. তৃෂ්ණාව මතු වී. ඒ তৃෂ්ණාව නොයේ මූණු වලින් ඉදිරිපත් වෙනවා. ශාසනය දිනුව සඳහායි මා මේ කටයුතු කරන්නේ කියලා ඇතැම් විටක ඒ তৃෂ්ණාව තමාව මුලා කරනවා. මුලා කරලා ඒ ඒ ශාසන දිනුවට කළ යුතු දේ හැටියට තමා සලකන දේවල් තිබෙනවනේ ඒවායේ යෙදෙනවා. යෙදෙනවා එහෙම ඇහුවොත් එහෙම මේ ගියේ කුමටද කියලා ගිහිගේ අත්හැරලා. මෙන්න මේ කර්ම සඳහා ඉන්නේ. දැන් මේ සඳහාද මේ උත්සාහ කරන්නේ කියලා ඇහුවොත් මොකක්ද දෙන උත්තර? මොකද මේ தත්වයට වැටෙන්නේ මේ කොහොම අත්හැරලා ගියේ නැවතත් එබඳු දේවල් රැස් කරන්නට සිත වැටෙනවා. ඒ කාම පුද්ගලයෙකුගේ වර්ධ නෙමෙයි. එහෙම පුද්ගලයා පුද්ගලාරෝපණයක් කොට පුද්ගලයාට දොස් කීම නෙවෙයි. මේ කෙලෙස් වල తත්වය, তৃෂ්ණාවේ తත්වය ඒක තේරුම් ගන්න ඕනේ ඒකයි. එහෙම නැත්නම් කෙනෙක් අපි ඉස්සෙල්ලා කියපු කතාව ඒ හම්බුනම ධ්‍යාන උපදවාගෙන අභිඥාද ලබාගෙන තමා ලබාගත් අභිඥාව නිතර ක්‍රියාවට මං වගේ ඒ අභිඥා බලයෙන් අහසින් යන හරියට පක්ෂියෙක් ක්‍රියාසර කරනවා වගේ ඔය යන අපරේදීනේ තමා යටපත් කළ કૃષ્ණා ක්ලේශය මතුවී ආවේ මහ ලොකු දෙයකට නෙවේ මේ ස්ත්‍රියකගේ ගී හඬට නෙවේ ඇදිලා ගියේ ස්ත්‍රියකගේ ගී හඬට බලන්න යටපත් කරපු ඒ કૃષ્ණා කාමරාගේ මතුවී යවි ධානයේ නැතුව ගියා ධානයෙන් උපරවාගත් අභිඥාව එනිසා නැති වෙනවනේ එබැවිනුයි අර පියාට භාගයේ කවුදෙක් වගේ පාත් වෙනයි. මෙන්න මේ කුමක්ද? ඒ තමයි අර පරිබෝධාර්ථය කියන්නේ. පරිබෝධාර්ථය. සංයෝගාර්ථය කියන්නේ නැවත නැවතත් නැවත නැවතත් මේ දුකෙහිම අපව යොදා ළඟ බව. ඒ සංයෝගයේ බව සංයෝජනයන් ගැන පේනවනේ. කාම රාග සංයෝජනේ, රූප රාග සංයෝජනේ, අරූප රාග සංයෝජනේ, නැත්නම් භව රාග සංයෝජනේ කියන්නේ දෙකම එකතු කොට. මේ සංයෝජන වශයෙන් දක්වන්නේ ඒ සංයෝජනේ රැහැන බැඳුම බන්ධනයක්. අන්නේ බන්ධනය කාම රාගය කියන, රූප රාගය කියන, අරූප රාගය කියන ඒ බන්ධනයෙන් අපව බඳිනවා. කුමකටද බඳින්නේ? කොයි එකද බැඳගත් ඒක වැටෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධය කියන ගොඩට. එහි නිකන් තවත් විදිහකින් කියනවා දුකට. දුකට අපිව අල්ලලා බගින්න. අන්න ඒ අර්ථ සතර තේරුම් ගන්නට ඕනේ. නිදානාත් ආයෝහනාර්ථය, නිදානාර්ථය, සංයෝගාර්ථය, පරිබෝධාර්ථය. ඒ පරිබෝධාර්ථය නම් හොඳටම සැලකිය යුතු දෙයක්. පරිබෝධාර්ථය. මේ පරිබෝධ අපට වරින් වර එනවා. මේ වැඩියෙන් ඒවා ඉන්නේ නිකන් ඉන්න කෙනෙකුට නෙවෙයි. මේ නිකන් ඉන්න කෙනා කියන්නේ දැන් සමාජයේ কৃষ্ণාවට ඕන තරම් ඉඩ දීලා තියෙන ඒ কৃষ্ণාවේ නියමයන්ම හැමතිස්සෙම සිදු කරමින් ඒ පැත්තෙම ගමන් කරන කෙනෙකුට නෙවෙයි මේ පරිබෝධය. එයාට පරිබෝධයක් නැහැ. එයා මේ පැත්ත ගැන හිතන්නේවත් නැහැනේ. ඒ පරිබෝධයේ එන්නේ මේවායේ යෙදෙන අයට සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවෙහි යෙදෙමි කියන අවිස්කාරයක් ඇති කරගත්ත කෙනෙකුට කෙනෙකුට තමා ඒ පරිබෝධය යන මාර්ගයට අකුල් දෙලන අකුල් දෙලන සමහර විටක ඒ පරිබෝධය එන්නේ ඒකට වෙනත් සම්බන්ධයකුත් තිබෙනවා වෙනත් සම්බන්ධයක් කියන්නේ ඒකට කල්යාණ මිත්‍රයෙක් නොවන කෙනෙකුත් හේතු වෙනවා කල්යාණ මිත්‍ර නොවන කෙනෙක්. يعني කල්යාණ මිත්‍රයෝ නම් කියන්නේ නැහැනේ යන මාර්ගයේ වැරදි ඒක එහෙම යන්න එපා. මොකටද වැඩ කරන්නේ කියලා නෑ. සමහර කෙනෙක් ඉන්නට පුළුවන් මේ තනත්තාගේ ගමන් මාර්ගය ගැන ඔහු පිළිගැනීමක් කරන්නේ නැහැ. ඒ නිසා මොකටද ඕවා දැන් බෑව කරන්න සමහර කෙනෙක් කියනවා. සමහරු ඒ භාවනා කරන එහෙම පින්වතුන්ටත් කියනවා දැන් ඕවා කරන්නට බෑ. දැන් තියෙන්නේ එහෙම සිල්සනාදන් වුණාට නම් වරදක් නෑ. ඉතින් ඒ වරින් වර ඉන්නේ හිත හෝ නැත්නම් නිතරම හෝ කෙළුවක් කමක් නැති මෛත්‍රී භාවනාවක් කරලා එහෙම නැත්නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ඔය හතර කරලා එහෙම ඉන්න මේ නිවන් මේ මේ ජීවිතයේදී ලබා ගන්නට පුළුවන් නේ කියලා එහෙම උත්සාහයක් කරන්න ඕමනා නෑ දැන් එහෙම ලබන්නට බෑ මම එහෙම කියන අය අන්න ඒ අකල්යාණ මිත්‍රය කල්යාණ මිත්‍රයෝ මේ බුදුබණ තේරුම් ගෙන නෙවෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාරා පිළිෙන්නේ උන්වහන්සේගේ ධර්ම මාර්ගය ධර්මය යම් කිසි කාලයකට පමණක් ප්‍රතිඵල ගෙන දෙන ධර්මයක් ඒ කියා උන්වහන්සේ වදාරලා නැහැ. ප්‍රතිඵල ලැබෙන එක වෙනම කරුණක්. ප්‍රතිඵලය ලැබෙන එක ඒ નિયમિત සුදුසු පරිදි හරියටම ප්‍රතිපත්තිය සම්පූර්ණ වුණොත් ප්‍රතිඵලය ලැබෙනවා. ඒක වල්කින්නේ නැහැ. නමුත් ඒ සත්‍යයටම තමන් ඒ පිළිපැදීම කරනවද කියන එකයි බලන්නට තිබෙන්නේ. දැන් එහෙමනම් తত্ত্বය මේ පිනතුන් ගැන අපි කතා කරනවා නම් අපි කවුරුද? අවුරුදු 30ක්ම විදර්ශනා කරපු අය ඉන්නවද නැත? අවුරුදු 30 අනුගාමී අවුරුදු 30ක්වත් ඉරුවා නම් අපිට නිදර්ශනයක් හැටියට දෙන්නත් හැකියි. මහා සිවහාඳුරු අවුරුදු 30ක් භාවනා කරලායි ඒ හතුලිය එහෙම කරලා නැහැ. අපට ඕන කරන්නේ මේ දැන් දැන් දැන් දැන් ප්‍රතිඵල. ඒ ප්‍රතිඵලය ගැන නෙවෙයි ඔබගේ අවධානය යොමු විය යුත්තේ. ප්‍රතිඵලය ලැබේ. නමුත් ප්‍රතිපත්තිය කියන්නේ ප්‍රතිපත්තිය. එහෙමනේ බුදුරජාණන් වහන්සේ වදාළේ. උන්වහන්සේ වදාළේ කොහොමද? මේ මහන්සේගේ ශාසනයේ භික්ෂූහු ඉමේකෝ සුබද්ද බික්ඛු සම්මා විහරෙය්‍යෝ අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේය මේ ලෝකය රහතුන්ගේ හිස්වන්නේ නැත භික්ෂූහු මනාකොට පිළිපදිස්ම මේ මනාකොට පිළිපදිත් කියන එකේ තේරුම ගන්නට ඕනේ මනාකොට පිළිපදිනවා කියන්නේ මොකක්ද හරි පිළිපැදීමනේ මනාකොට පිළිපදිනවා කියන්නේ හරි පිළිපැදීම ඒ නිසා සමහර විට භික්ෂුන් වහන්සේගේ ඔය අතරමඟදී ඒ ඒ කාලයේ සිටි ශ්‍රාවකයන් අතර කරුණාවට සාකච්ඡා වෙනවා කියලා. මුණ ගැසුණු කල්ලි අහනවා. අවත් මේ ඔබ කිනම් විහාරයකින්ද මේ කාලෙහි ගත කරන්නේ? ඔබගේ මුහුණ බොහොම පැහැපත්. මුහුණ බොහොම පැහැපත්. බොහෝ ලස්සනයි කවි වර්ණය. මේ කාලේ කිනම් විහාරයකින් ගත කරනවා. කිනම් විහාරයකින් කියන්නේ මොන ඉරියව්වකින් මොන මේ මේ මේ භාවනාවකින් මේ කාලේ ගත කරනවා. ඉතින් කියනවා. හැබැයි මම මේ කාලෙහි සතර සතිපට්ඨානයෙන් පිහිටු සිත් ඇතිව වාසය කරනවා. එහෙම කියනවා. ඉතින් එහෙම බොහෝ විට කියලා තිරෙන්නේ රහතන් වහන්සේ. රහතන් වහන්සේ. ඉතින් රහත් වුණාට පස්සේ රහත් වුණාට පස්සේ උන්වහන්සේට සාංකාරික දුකක් තිබෙනවද? නැහැ. ආයති භවයක ඉපදීමක් උන්වහන්සේට නැහැ. ඒ නිසා ආයති භවය පිළිබඳ වූ දුක උන්වහන්සේට නැහැ. දැන් මොකටද මේ භාවනා කරන්නේ? කෙලෙස් කැපීම කරලා ඉවරයි. මොකද කරන්නේ? එක මේ භාවනාවෙන් තමන්ට ලැබෙන වර්තමාන ඡන්ද පංචකයේ පිළිබඳව කලකන විට තිබෙන උපසමන ඒ සංසිද්ධිය. ඒ ලැබෙනවා. ඒක ලැබෙනවා. අනිත් එක පස්චිම ජනතාවට ආදර්ශයක්. පස්චිම ජනතාවට කියන්නේ තමන්ගෙන් පසුව එන අය සිටිනවනේ. සාසනයේ පිරිසට ඒක ආදර්ශයක්. මෙහිමයි උන්වහන්සේලා කළේ. අපිත් ඒ අනුව කටයුතු කළ යුතුයි කියන ඒ අදහස දෙන්න පස්චිම ජනතාවට ආදර්ශයක් වෙනවා. දැන් ඒ නිසා තේරුම් ගන්නට ඕන දුකයි කියන මේ ස්කන්ධ පංචකය නැවත ලබා දෙවන නැවත නැවත ලබා දෙවන හේතුව වශයෙන් ප්‍රධාන හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ සංභාවය. එහෙම තමා වහන්සේ පළමු උදානයේදී ප්‍රකාශ කළේ අනේක ಜಾති සංකාරං සම්භාවිතං අනිබ්බිතං ගහකාරකං ගවේ සම්තෝ දුක්ඛා ಜಾති පුනක් පුනක් ගහකාරක විච්ඡෝසි පුන ගේහමනකාහති සබ්බාතේ පාසිකා භග්ගා ගහතුතං සංකිතං විසංඛාරගතං චිත්තං සම්හානං කය මුද්ධගා දැන් එතන තුනක් තුනෙන් ජාති දුක්ඛ නැවත නැවත ඉපදීම දුකයි ඉතින් නැවත නැවත ඉපදීම දුක බැවින් ඒ නැවත නැවත ඉපදීම් වශයෙන් මේ ස්කන්ධ පංචකය නැමැති ගේ තමන වඩුවා සොයාගෙනයි මා මේ සතර මෙතෙක්කල් ඇරිද්දේ. අද ඒ වඩුවාව දැක්කා. කවුද ඒ වඩුවා? සංහාව. কৃষ্ণාව නැමැති වඩුවා. ඒ නිසා සංහාව විස්කන්ධ පංචකයේ ලබා දෙවන ප්‍රධාන පිට. සංහාව විප්‍රමුක්තස්ස. ඒ සංහාව යම් තාක්කල් අපට තිබේ නම් ඒ තාක්කල් මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත දුකෙන්ද අප නිදහස් වන්නේ නැහැ. ඒ වගේම ඒ ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක ඇති කාලයේදී අපට එයින් මතුවන වෙන වෙනත් දුක් තිබෙනවනේ. නැත්තම් දුක් කියන ඔක්කොම ලැබෙන. නේ? සංහාය ජායති සෝකෝ සංහාය ජායති භයං. භය. භයත් අපට ලැබෙනවා තෘෂ්ණාව නිසා. අපට ප්‍රධාන වශයෙන් තිබෙන බිය මොනවාද? දැන් අපිට ජාති බිය නම් නැහැ. උපදිනාට බිය නැත්නම් නැති නිසා අපි කියමු ජාති බිය නැtei කියලා. මොකද ජරා බිය, මරණ බිය තියෙනවා. මරණ බිය. දැන් ඒ නිසා මරණ බියටපත් වෙන අය තමා ඉන්න තැන් සමන්ත ආරක්ෂා ස්ථාන නොවේ ඒ නිසා අත්හැර දෙනවා. හොඳයි අපි මේ දැනගන්න. ආරක්ෂා ස්ථානයක් කියලා සලකා ගන්නට පුළුවන්. බිය කියන එක කොතනින් තෙලෙන්නට පුළුවන්. තමන් තමන්ගේ ආරක්ෂාවට හදාගත්ත ගේම කඩාවැටිලා මිනිස්සු මැරෙන. තම ආරක්ෂාවට හදාගත්ත ගේම ගිනිගෙන මිනිසුන් මැරෙනවා. ඒ නිසා උපන් කෙනෙකුට ඒ දිය නැතිව වාසය කරනවා කියන එක අමාරුයි. ඒ දිය පිළිදෙ. ඒ දිය ওই විදිහේ හදිසිය පැමිණෙන දිය. එහෙම නෙමෙයි හදිසියක් නැතුව වුණා. ස්වභාව වශයෙන් මේ අවස්ථාවලදී Tamanට එන ඒ ජරා බිය මරණ බිය අපිට තියෙනවා. අපි ශෝකයට කැමතිද? ආ ඒකත් බියට කරුණක්. ඔක්කොම බිය. ඒ නිසා තමයි මේ ස්කන්ධ පංචකයේම භයක් හැටියට දකින්නේ. ඒ කවුද දකින්නේ? ඒ ස්කන්ධ පංචකයේ පිළිබඳ ඇති සැටි නුවණ උපදවා ගන්නා අය. එයනේ භය වශයෙන් දක්නා ස්කන්ධ පංචකයක් අපිට කියනවා කියන්නේ. පංචස්කන්ධයේ භයතෝ පස්සන්තෝ අනුලෝමිකං කම්පින් පටිලබති. පංචන්නං සම්ධානං නිරෝධෝ හේමං නිබ්බානං පස්සන්තෝ සම්මත්ත නියාමං උක්කමති. සම්මත නියාම ඔක්කම මානු සෝතාපට්ටි ඵලංවා සකදාගාමි ඵලංවා අනාගාමි ඵලංවා අරහත්ංවා පච්චිකරෝති කියලා දක්වනවා. මේ ස්කන්ධ පංචකයම භයතෝ භයක් වශයෙන් දක්නා තැනැත්තේ. මේ ස්කන්ධ පංචකයේ භයක් තියෙන ස්කන්ධ පංචකයේ පිළිබඳව තියෙන බියක්. දැන් ඒ බිය අපට බොහෝ විට නොතේරුණා. ඔය කැලෑවල වාසය කරන සතුන් පිළිබඳව බලන්න ඔව් කොච්චරවා ඝන කිත්‍රේන සිටින්නේ ඔසවාගත් කන් නැතිව කොහෙන් මේක දන්නේ නැහැ විපස්සී ඒ නිසා සබ්දයක් ආපු හැටි පැනලා දුවන්නට තේරෙන්නට බලාගෙන හැම තිස්සේම හරියට අපිට කියනෝනේ සිහිය ඇතුළේ ඉන්නටයි කියලා අවදිව සිටින්නටයි කියලා ඒ වගේ ඔවුන් මරණ බියෙන් යුතුව සෝදිතියෙන් සිටින හැම තිස්සේ සෝදිත මිනිසුන්ට සමහර විටක අපත් ඒබඳු වාතාවරණයක වකපිටාවක නම් ජීවත් වෙන්නේ. අපේ තත්ත්වයක් වන්නේ ඒකයි. අපේ තත්ත්වයක් ඒකයි ගන්න. මරණ බිය කොහෙන් එයිද කියලා. මම දැකලා තියෙනවා මරණ බියටපත් වුණා. බෝම්බ දාන කාලේ මොකද දැක්කේ? ඔවුන්ගේ ඇස් දෙක දිහා බලන්න තු. බෝම්බ වැටෙනකොට ඇස් දෙක මිස්තර. මෙහෙම ඒ තරම් අයව මම දැකලා තියෙනවා. ඒක මොකද බිය? මේ මරණ බිය කියන එක තියෙන. ඉතින් මේ මරණ බිය කිය ඇතිවන්නේ මක් නිසාද? අනිත් පැත්තක් මරණ බිය ඇතිවන්නේ මක් නිසාද? ජීවත් වීමේ ආශාව ඇතිවීම. ජීවත් වීමේ ආශාව ඇතිවීම. ජීවත් වීමේ ආශාව අප්‍රහීන වශයෙන් පරසිද්ධී තමයි. අප කවුරු ඒ අරහත් මාර්ග ඵලයන්ට නොපැමිණි හැමදෙනාම මැරෙන ජීවත් වීමේ ආශාවක් ඇති. ඒ ආශාව පවතිද්දී නැහැ. ඒක අත්